කතං සහේතු පච්චයා සත්තා සංකිලිස්සන්තේ කතමෝ පන භන්තේ හේතු කතමෝ පච්චයෝ සත්තානං විසුද්ධියා කතං සහේතු පච්චයා සත්තා විසුද්ධන්ති සාදු සාදු සාදු සද්ධාවන්ත පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ඊතා වටිනා සූත්‍ර දේශනාවක් සංයුත්ත නිකායෙහි කන්ද සංයුත්තේහි සඳහන් වෙන මහාලි සූත්‍රය මේ සූත්‍රය දැක්වෙන්නේ සත්වේක් කෙලසෙන්නේ කොයි විදිහටද සත්වෙක් පිරිසිදු වෙන්නේ කොයි විදිහට අන්න සත්වයින්ගේ ජීවිත පිළිබඳව කතා කරනකොට තිරිසන් ආත්ම භාවයේ කෙලසීමක් හෝ පිරිසිදු වීමක් ගැන කතා කරලා තේරුමක් නැහැ කුමක් නිසාද ඒ සත්වයාට 아무තු පිරිසිදු වීමක් පිළිබඳව මානසික සංවර්ධනයක් පිළිබඳව සිතන්නට ක්‍රියා කරන්නට අවකාශයක් නැති නිසා දෙව්ලොව සුගති ආත්ම භාවයක් වුණත් ඒ සුගති ආත්ම භාවයේ තුල යම් සුවයක් සැපයක් වින්දනය කරනවා හැරෙන්නට මනස වඩන්නට මනස වඩ වඩාත් පවිත්‍ර කරන්නට තියෙන ඉඩ කඩ අඩුයි. මෙසේ මේ විශ්වයේහි පවතින සත්වයින්ගේ ජීවිත පිළිබඳව සලකා බලනකොට මනුෂ්‍යාත්ම භාවය මේ හැම අතින්ම අංග සම්පූර්ණ ජීවිතයක්. පිරිපුන් කයක් ඇතිව පිරිපුන් සිතක් ඇතිව වැඩිය හැකි ආකාරයේ සාධක ඇතිව මේ මනුෂ්‍යාත්ම භාවය ලබා ඇති නිසා මිනිස්සෙකුට අවශ්‍ය නම් කෙලසෙන්නටත් පුළුවන් අවශ්‍ය නම් පිරිසුදු වෙන්නටත් පුළුවන් මිනිසෙක් සතුව පවතින මේ තියුණු ඉන්ද්‍රිය පද්ධතිය ලෝකය දකින්නට ලෝකය අරමුණු කරන්නට ලෝකයේ රසය වින්දනය කරන්නට ඒ වගේම සංවේදී විදිහට ග්‍රහණය කරන්නට පුළුවන් ඉන්ද්‍රිය පද්ධතියක් මිනිස්සෙයින්ට තියෙනවා. ඇසින් රූප ඡායාවන් හඳුනා ගන්නවා, කනින් ශබ්දය, ඒ වගේම නාසයෙන් සුගන්ධය, දිවෙන් රසය, කයින් ස්පර්ශය සහ මනසින් සියලු ආරම්මණයන් ස්පර්ශ කරන්නට පුළුවන්කම තියෙනවා. මේ හැකියාවම කෙනෙකුට මනස පිරිසිදු කරගන්නට භාවිතා කරන්න පුළුවන්. එනිසා තමයි මනුස්සාත්ම භාවයේ ශක්තිමත් කයක් ඇතිව ශක්තිමත් සිතක් ඇතිව ඉපදීම මනස වඩවන්නට කාරණයක් හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. හැබැයි යම් කෙනෙකුට අවශ්‍ය නම් මේ ලබා ඇති තියුණු ඉන්ද්‍රිය පද්ධතියම මනස කෙලසා ගන්නට මනස විනාශ කරගන්නට කාරණයක් කරගන්නටත් පුළුවන්. මේ තියුණු ඉන්ද්‍රිය පද්ධතිය නිසාම ලෝකය ස්පර්ශ කරමින් තමයි සත්වයෝ Tamanගේ මනස කෙලසා ගන්නට විනාශ කර ගන්නට මං තනා ගන්න. කෙලසීම සහ පිරිසුදු වීම ගැන කතා කරද්දී තථාගතයන් වහන්සේලා දේශනා කරන්නේ මනසේ පවිත්‍රත්වයෙන් සත්වයා පිරිසුදු වෙන බවයි. අන් බොහෝ දෙනා විවිධ ක්‍රම දක්වනවා සුද්ධ ජලයේ ස්නානය කිරීමෙන් සත්වයා පිරිසුදු වෙනවාය දෙවියන් ඉදිරියේ Tamanගේ පව් සමා කර ගැනීම නිසා සත්වයා පිරිසුදු වෙනවාය වෙනත් වෙනත් උපක්‍රම තුලින් දිට්ඨ මංගල සුත මංගල මුත මංගල ආදී වශයෙන් Taman පනවාගත්තු විවිධ ක්‍රම වලින් සත්වයා පිරිසුදු වෙනවාය දැඩි ව්‍රත ක්‍රම අනුගමනය කරලා දුෂ්කර ක්‍රියාවන්හි යෙදීමෙන් සත්වයා කර්ම ගෙවලා පිරිසිදු වෙනවාය මෙසේ නොඑක ආකාරයෙන් සත්වයාගේ පාරිශුද්ධිය එදා සමාජයේහි විවිධ ශාස්ත්‍රවරු පැනෙව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ අතර දේශනා කරන්නේ රූපය පිරිසුදු කරලාවත් ජල ස්නානය කරලාවත් පව් සමා කරලාවත් වෙනත් ව්‍රත ක්‍රමයක් අනුගමනය කරලාවත් සත්වේකුගේ පාරිශුද්ධත්වය තහවුරු කරන්නට පුළුවන් කමක් නැහැ චිත්තේන සංකිලිස්සේන සංකිලිස්සanti මානවා චිත්තේ සුද්ධේ විසුද්ධාන්ති ඉති උත්තං මහේසිනා ඒ මහේසී වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්වයාගේ පිරිසුදු බව දක්වන්නේ සිත කිලිටි වීමෙන් සත්වයා කිලිටි වෙනවාය සිත පිරිසුදු වීමෙන් සත්වයා පිරිසුදු වෙනවාය බාහිර පවිත්‍රත්වයත් අපට එක්තරා ප්‍රමාණයකට අවශ්‍යයි ලෝකයේ තුල ජීවත් වෙනකොට කෙස් ටික කපලා දත් ටික මැදලා මූණ සෝදලා ජල කරලා ඇඳුම් පවිත්‍ර කරලා මෙසේ බාහිර ප්‍රසන්න බව පිරිසුදු බවත් කෙනෙකුට අවශ්‍යයි. ඇතම් ආචාර්යවරු ඇතම් ශාස්ත්‍රවරු බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයෙහි අර ව්‍රත ක්‍රම ආදිය පිළිබඳව උනන්දු වුණා එහෙම නැත්නම් මනසේ පිරිසුදුකම ගැන ඇතම් කෙනෙක් උනන්දු වුණා නමුත් ඒ අය බාහිර පිරිසුදුකම ගැන උනන්දුුනේ නැහැ තථාගතයන් වහන්සේ ඍජුවම දේශනා කරනවා මනස පවිත්‍ර කිරීමෙන් තමයි කෙනෙක් පිරිසුදු වෙන්නේ. හැබැයි බාහිර පවිත්‍රත්වයත් ඒ බඳු පුද්ගලයෙකුගේ ලක්ෂණයක් වෙනවා. බාහිර පිරිසුදුකමවත් ඇති කරගන්නේ නැතිනම් ඒ බඳු පුද්ගලයෙකුගේ අභ්‍යන්තර පාරිශුද්ධියක් පිළිබඳව කතා කරන්නට ඉඩක් නැහැ. ඒ නිසා මනස පිරිසුදු කිරීමයි වඩා වැදගත් වෙන්නේ. හැබැයි මනස පිරිසුදු කරන්නට යොමු වෙන කෙනා බාහිර පිරිසුදුකම ගැන සීමාව ඉක්මවා ගිය ස්වභාවයක් නෙමෙයි අවශ්‍ය පමණට බාහිර පවිත්‍රත්වයේ පිළිබඳව ඒතනත්තා සැලකිලිමත් වෙනවා. සමාජයේ ඇතම් කෙනෙක් අපට පෙනෙනවා බාහිර පිරිසිදුකම ගැනම ඕනෑවට වඩා සංවේදී වෙනවා උනන්දු වෙනවා ඒකම ලෙඩක් හැටියට, ඒකම කරදරයක් හැටියට, ඒකම මහා සිත් ඇවුලක් හැටියට අරගෙන එහිම නිරත වෙමින් කටයුතු කරන අයත් අපට සමාජයේ පෙනෙන්නට තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේ කිසිම දෙයක් සීමාන්තිකව සිදු කිරීම අනුමත කරන්නේ නැහැ. හැම දෙයක්ම මධ්‍යම ප්‍රතිපදාවක් හැටියටයි පුහුණු කළ යුත්තේ. එසේ මධ්‍යස්තව මදහත්ව යමක් පවත්වන්නට පුළුවන් නම් තමයි එය චිත්ත පාරිශුද්ධිය උදෙසා හේතු වෙන්නේ. බාහිර පිරිසුදුකම නොතිබුණොත් එය සිත පිරිසුදු කරන්නට තරමක් බාධා වෙන අවස්ථා තියෙනවා. හැබැයි බාහිර පිරිසුදුකම ගැන ඕනෙවට වඩා කරදර වෙන්න ගියොත් එයම මානසික කිලුට සඳහා හේතු වෙන අවස්ථා තියෙනවා. මෙතන දුහවිලි ටිකක් වැටිලා මේ මම තියපු හැටියට නෙමෙයි මේ භාජනේ මෙතන තියෙන්නේ මේ මල් ටික මම තියාපු හැටියට නෙවෙයි තියෙන්නේ මෙතන බත් ටිකක් හලලා තියෙනවා මේ විදිහට කියලා ඊතා සුළු දෙයින් පවා හිත නරක් කරගෙන අන් අය සමග දබර කරගෙන මානසික කිලුට ඇති කරගන්නට ඇතම් කෙනෙක් යොමු වෙනවා ප්‍රමාණය ඉක්මවා බාහිර පිරිසුදුකම ගැන සිතන්නට ගියතේ එනිසා තථාගතයන් වහන්සේගේ ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බාහිර පිරිසුදුකමිනුත් යුක්තයි නමුත් ප්‍රමාණාත්මකව. එනිසා එදා සමාජයේ රාජ රාජ මහා මාත්‍යාදීන් බුදුහාමුදුරුව කෙරෙහි පහදින්නට එක් කාරණයක් වුණා බාහිර පිරිසුදුකම. ඇතුළත පිරිසුදුකම දකින්නට වෙන්නේ කලක් ඇසුරු කිරීමෙන්. කෙනෙක් සීලයෙන් පිරිසිදුද කෙනෙක් ප්‍රඥාවෙන් පිරිසුදුද කියලා දකින්නට නම් දීර්ඝ කාලයක් නුවණින් ඒ තැනැත්තා ඇසුරු කළ යුතු බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් කෙනෙකුට බැලූ බැල්මටම පෙනෙන්නේ කෙනෙකුගේ බාහිර පිරිසුදුකමයි. ඒ නිසා කෙනෙක් පහදින්නට එයත් සාධකයක් වෙනවා. අන්‍ය ශාස්ත්‍රු වෙත ශාස්ත්‍රවරුන් වෙත ගිය ඒ ඇතම් රාජකුමාරවරු ඇතම් සිටුවරු දහඩිය ගඳ ගසමින් ඒ වගේම කෙස් රැවුල් වවාගෙන නියපොතු වවාගෙන වස්ත්‍ර සෝදන් නැතුව අතිශයින් අපවිත්‍රව ජීවත් වෙන ඔවුන්ගේ බාහිර චරිතය දිහා දැකලම කලකිරීමටපත් වුණා. නමුත් බුදුහාමුදුරුව වෙත පැමිණිලා තථාගතයන් වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමීනි අපි බොහෝ ශාස්ත්‍රූන් වෙත ගියා. ඔවුන් ළඟ බාහිර පිරිසිදුකමවත් නැහැ. ස්වාමීනි ඔබ වහන්සේ මනස පවිත්‍ර කරන්නට අනුශාසනා කරනවා. නමුත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ බාහිර පිරිසිදුකම ගැනත් වත්පිළිවෙත් ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඉන්න ආරාමේ අතුපතු ගාලා මකුළු දැල් ටික කඩලා ඒ තියෙන උපකරණ නිසි තැන් වලින් තියලා ඇඳුම් පිරිසුදු කරගෙන සිවුරු පිරිකර ආදිය සෝදාගෙන කෙස් කපලා නියපොතු කපලා දත් මැදලා මූණ හොදලා පිළිවෙලකට ඉන්නවා. ස්වාමීනි මෙයම අපට පහදින්නට කාරණයක් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ වෙත පැමුණුණු රාජරාජ මහා මාත්‍යාදීන් බොහොමයක් හිටියා එදා සමාජයේ මේ බාහිර පවිත්‍රත්වයේ තුලින්ම අභ්‍යන්තර පිරිසුදුකම ගැන සොයාගෙන ආපු පිරිස. ඒ නිසා මනස පිරිසුදු කර ගැනීමයි අපට වඩා වැදගත් වෙන්නේ. හැබැයි ඒ සඳහා බාහිර පිරිසුදු බව එක්තරා ප්‍රමාණයකට පවත්වා ගැනීම තථාගතයන් වහන්සේ අනුමත කරනවා. මේ මහාලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්වයාගේ මනස කෙලෙසෙන්නට, මනස පිරිසුදු වෙන්නට කියන මේ කරුණු සඳහා හේතු තියෙනවා. හේතුවක් ඇතුවමයි එය සිද්ධ වෙන්නේ හේතු නැතුව එය සිද්ධ වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ දක්වනවා. මෙබඳු ප්‍රකාශනයක් කරන්නට හේතුව උනේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වාසය කරන සමයේහි මහාලී කියන ලිච්ඡවි රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මම පූර්ණ කාශ්‍යප ශාස්ත්‍රූවරයා වෙත ගියා. ඔහුගෙන් මම විමසුවා ඔහු දේශනා කරන ධර්මය. ස්වාමීනි ඔහු මෙන්න මෙහෙම දහමක් දේශනා කළා. ඒ කුමක්ද? මේ සත්වෝ අහේතුකව තමයි කෙලසෙන්නේ. මේ සත්වෝ අහේතුකව තමයි පිරිසුදු වෙන්නේ. සත්වෝ කෙලසෙන්නට හේතු වෙන කිසිම සාධකයක් හේතුවක් මේ ලෝකේ පණවන්නට පුළුවන් කමක් නැහැ. අසවල් අසවල් හේතුවෙන් කෙලසෙන අය අසවල් අසවල් හේතුවෙන් පිරිසිදු වෙනවායි කියලා සාධක දක්වන්නට පුළුවන් කමක් නැහැ. අහේතුකව සත්වෝ කෙලසෙනවා, අහේතුකව පිරිසිදු වෙනවා කියලා පූර්ණ කාශ්‍යප ශාස්ත්‍රවරයා දේශනා කරනවායි කියලා මහාලේ ලිච්ඡවි රජතුමා බුදුහාමුදුරුවෝ ඉදිරියේ ප්‍රකාශ කළා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒ ගැන මොකක්ද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාලේ සත්‍යය සහේතුකවමයි කෙලසෙන්නේ සත්‍යය සහේතුකවමයි පිරිසුදු වෙන්නේ මම දේශනා කරන්නේ නැහැ කොතනකවත් අහේතුක සත්වයාගේ කෙලසීමක් හෝ පිරිසුදු මේ ලෝකයේ සෑම දෙයක්ම හේතුඵල ධර්මතාවයක් වශයෙන් හේතුඵල න්‍යායක් මතයි ක්‍රියාත්මක වෙන්නේ. කිසිම සංස්කාර ධර්මයක් කිසිම සිදුවීමක් අහේතුකව සිද්ධ වෙන්නේ නැහැ. ඒ හැම එකක්ම සහේතුකවයි සිද්ධ වෙන්නේ. ඒ ආකාරයෙන්ම සත්වයා කෙලසෙන්නේ සහේතුකවයි සත්වයා පිරිසුදු වෙන්නේ සහේතුකවයි හේතු ඇතුවමයි මේ දෙකම සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතෙන්දී මහාලේ ලිච්ඡවි රජතුමා අහනවා ස්වාමීනි කතමෝ බන්තේ හේතු කතමෝ පච්චයෝ සත්තානං සංකිලේසාය ස්වාමීනි බුදුරජාණන් වහන්සේ එහෙමනම් ඒ සත්වයා කෙලසන හේතු මොනවද? එහෙමනම් ඒ සත්වයා පිරිසුදු වෙන හේතු මොනවාද? ස්වාමීනි මට කියා දෙන්න සත්වයා කෙලසෙන්නේ කොහොමද? සත්වයා පිරිසුදු වෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ ලිච්ඡවි රජුරුවන්ගේ මේ ඉල්ලීම අනුව තමයි මේ මහාලී සූත්‍රය දේශනා කරමින් සත්‍යාගේ කෙලසීම සහ පවිත්‍රත්වයට අදාළ හේතු සාධක පැහැදිලි කොට දේශනා කළේ බුදුරජාණන් වහන්සේෙහිදී දක්වනවා රජතුමනි මේ ලෝකයේහි ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අරමුණු කළ හැකි ආරම්මන තියෙනවා මේ ලෝකය අපි ස්පර්ශ කරන්නේ මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ඒන් එකකට එකක් විශේෂ වෙන්නේ නැහැ ඒ කියන්නේ ඇහැට අරමුණු වෙන දේ කනට අරමුණු වෙන්නේ නැහැ. කනට අරමුණු වෙන දේ නහයට අරමුණු වෙන්නේ නැහැ. එක එක ඉන්ද්‍රයන්ගෙන් තමයි අපි මේ ලෝකයේ එක් එක් කොටස් හඳුනාගන්නේ. මනසට මේ හැම දෙයක්ම ගෝචර වෙනවා. ප්‍රඥාවට ඒ සියල්ලක්ම යථාවබෝධයේ පිණිස හේතු වෙනවා. නමුත් මේ ලෝකයේහි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ ෂඩේන්ද්‍රයන්ටම අරමුණු වෙන දේවල් තියනවා බොහෝම ප්‍රියමනාප විදිහට ගන්නට පුළුවන් දේවල්. ලෝකේ බැලූ බැල්මට අපට ප්‍රකාශ කරන්නට පුළුවන් කමක් නැහැ මේ රූපය දුකෙහිම පවතිනවාය කියලා. මේ රූපය දුකෙහිම බැසගෙන තියනවා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. මහරජතුමනි යම්කිසි ආකාරයකින් මේ රූපය දුකෙහිම බැසගෙන තියෙනවා නම් දුකෙහිම ගිලී පවතිනවා නම් මේ රූප තුල දුක් සහිත කරුණුම පමණක් නම් තියෙන්නේ සත්වයා ලෝකේ ඇලෙන්නට හේතුවක් නැහැ. සත්වයා කෙලෙසෙන්නට හේතුවක් නැහැ. මේ රූප ධර්මවල තියනවා මේ ඇසට පෙනෙන කනට ඇහෙන නහයට දැනෙන කයට ස්පර්ශ වෙන දිවට දැනෙන මේ ඔක්කොම හඳුන්වන රූප කියලා. රූප කියලා හඳුන්වන්නේ ඇහැට පේන දේ පමණක් නෙමෙයි දහම තුල ගන්ධයත් එක්තරා රූපයක්. රසයත් එක්තරා රූපයක් ස්පර්ශයත් එක්තරා රූපයක් මේ පංචේන්ද්‍රයන්ටම ගෝචර වෙන්නා වූ මේ රූප ධර්ම දුකෙහිම පවතින දේවල් නෙවෙයි ඒවා එක්තරා සුවදායක තත්ත්වේනොත් ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මේ රූප ධර්ම අතර සැපය ගැන දෙන කරුණුත් තියෙනවා සැපයට හේතු වෙන කරුණුත් තියෙනවා සැපෙහි බැසගත් සාධකක් තියෙනවා මහරජතුමනි අන්න ඒ නිසා මේ ලෝකයා අර සැපයට හේතු වෙන ප්‍රියමනාප බවට හේතු වෙන ඇලෙන්නට හේතු වෙන රූප ධර්ම තුල සත්වයා ඇලෙනවා ඇලෙනකොට ඒවාෙහි බැඳෙනවා බැඳෙනකොට මනස කෙලසෙනවා මෙන්න මේ විදිහටයි සත්වයාගේ කෙලසීම සිද්ධ වෙන්නේ මේක අහේතුකව වෙනවා නෙවෙයි මේ ලෝකේ රූප ධර්මතාවයන් තුල ඇලෙන්නට සුදුසු බැඳෙන්නට සුදුසු ආස්වාදනය කරන්නට සුදුසු යම්කිසි දෙයකුත් තියෙනවා ඒ තියෙන නිසයි සත්වය ඇලෙන්නේ ඒ තියෙන නිසයි සත්වය බැඳෙන්නේ ඒ තියෙන නිසයි සත්වය ඇලී බැඳී කෙලසීමටපත් වෙන්නේ මේ සත්වයාගේ කෙලසීමට හේතුවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා වේදනාවන් තුල මහරජතුමනි මේ සත්වයින්ට දැනෙන වේදනා ඒ වේදනා හැම එකක්ම දුක් සහිතවම නම් ඒ වේදනා හැම එකක්ම දුක පිණසම නම් පවතින්නේ. ඒ හැම එකක්ම දුකෙහිම ගිලී පවතිනවා නම් මේ සත්වෝ වේදනාවට මේ තරම්ම ඇලෙන්නේ නැහැ. මේ වේදනාවන් අතර සැපය ගෙන දෙන කරුණුත් තියෙනවා. මේ වේදනාවන් අතර සුඛ සහගත වේදනාවන් තියෙනවා. සෝමනස්ස සහගත වේදනාවන් තියෙනවා. ඇලෙන්නට සුදුසු ඇලෙන්නට හේතු වෙන වේදනාවන් තියෙනවා. රාජතුමනි මේ ඇලෙන්නට සුදුසු ප්‍රියමනාප සුවදායක සොම්නස් සහගත වේදනාවන් ලැබෙනකොට සත්වයා එහි ඇලෙනවා. එහි බැඳෙනවා. එහි ගිලෙනවා. මෙසේ ඇලී බැඳී සත්වයා කෙලසීමටපත් වෙනවා. මෙය සත්වයාගේ කෙලසීමට හේතුවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට සංඥාව සංඥා කියලා කියන්නේ අපි දේවල් හඳුනා ගන්නා ආකාරය. මේ හැඳිනීම් සංඥා සටහන් අපේ මනසට අකමැති ආකාරයෙන් විතරක් නෙමෙයි ලැබෙන්නේ. අපි ප්‍රිය කරන ආකාරයෙන් සංඥා ලැබෙනවා. අපි කැමති වෙන ආකාරයෙන් සංඥා ලැබෙනවා. අපට සතුට සොම්නස සුවයගෙන දෙන ආකාරයෙන් ලෝකයේ සංඥා ලැබෙනවා. මහරජතුමනි මේ සංඥා සුවගෙන දෙන ආකාරයෙන් ප්‍රියමනාපාකාරයෙන් ලැබෙන නිසා අන්න ඒවාහි සත්වෝ ඇලෙනවා. ඇලෙන තැන බැඳෙනවා. බැඳෙන තැන සත්වයාගේ මනස කෙලසෙනවා. ඒ වගේම මහරජතුමනි සංස්කාර ධර්මත් තියෙනවා ඇලෙන්නට සුදුසු ඒවා. ඒ කියන්නේ සංස්කාර කියන්නේ චේතනාවන්. එහෙම නැත්නම් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර. එතකොට පුඤ්ඤාභි සංඛාර කියන තැන සත්‍යය ඇලෙනවා. ආනෙන්ජාභි සංඛාර කියන්නේ ධාන කුසල්. ඒවා තුල සත්‍යය ඇලෙනවා. ඒ වගේම අපුඤ්ඤාභි සංඛාර තුලත් සත්‍යයට ප්‍රිය ඒවා තියෙනවා. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ පාප ධර්ම. පව්කනුත් කාමේහි වරදවා හැසිරීම, ඒ වගේම මද්දපානය මෙසේ සත්‍යයට ප්‍රියමනාප වූ ඇලෙන්නට හේතු වෙන බැඳෙන්නට හේතු වෙන ගිලෙන්නට හේතු වෙන යම් යම් සංස්කාර ධර්ම පවතිනවා යම් යම් චේතනාවන් පවතිනවා ඒ බඳු චේතනා උපදවනකොට සත්වයාට ඒ ප්‍රියමනාපයි එසේ ප්‍රියමනාප සංස්කාර ධර්මයන් මේ ලෝකේ පවතින නිසා ඒ සංස්කාර ධර්මයන් තුල සත්වයා ඇලෙනවා බැඳෙනවා ඇලීම බැඳීම නිසා සත්වයාගේ මනස කෙලසීමටපත් වෙනවා ඒ වගේම මහරජතුමනි විඥානයන් පවතිනවා විඥානය කියලා කියන්නේ දැනීම් බාහිර ලෝකයේ පිළිබඳව හඳුනා ගැනීම දැන ගැනීම මේ දැන ගැනීමුත් තියෙනවා සමහර ඒවා දුක උපදවන ඒවා විය හැකි නමුත් ප්‍රියමනාප බව උපදවන දැනීමුත් තියෙනවා. ප්‍රියමනාප බව සතුට ඇති කරන දැනීමුත් තියෙනවා. ලෝකය පිළිබඳව හිතනකොට, ලෝකය පිළිබඳව කල්පනා කරනකොට, ලෝකය අරමුණු කරනකොට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ වශයෙන් සත්‍යය මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ලෝකය අරමුණු කරනවා. මේ විඤ්ඤාණයන් අතර සැපගෙන දෙන, සුවගෙන දෙන, ප්‍රියමනාප බව ඇති කරන විඤ්ඤාණයෝත් තියෙනවා. දුක පිණිස හේතු වෙන ඒවා පමණක් නොවේ. ඒ නිසා මහරජතුමනි මෙසේ ප්‍රියමනාප ඒ අතර පවතින නිසා ප්‍රියමනාප දේ තුල සත්‍යය ඇලෙනවා, එහිම බැඳෙනවා. ඒ නිසා ඇලීම බැඳීම නිසා සත්‍යය කෙලසීමටපත් වෙනවා. මහරජතුමනි මෙසේ සත්‍යයගේ කෙලසීමට රූපය වේදනාව සංඥාව සංඛාරය විඥානය කියන මේ ස්කන්ධ පංචකයම ප්‍රියමනාප ආකාරයෙන් විඳින්නට ලැබීම ඒ නිසාම ඇලීම ඒ නිසාම කෙලසීම සිදු වෙනවා මෙසේ සහේතුකවමයි සත්වයා කෙලසෙන්නේ අහේතුකව නෙවෙයි සත්වයා කෙලසෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තථාගතයන් වහන්සේ තව තැනකදී දක්වනවා මේ සිත ප්‍රභාස්වරයි මේ සිත පිරිසුදුයි පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං සිත පිරිසිදු වුණාට මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි ගන්නා අරමුණු නිසා ඇතිවෙන උපක්ලේශයන්ගෙන් මේ සිත කිලිටි වෙනවා. දැන් මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ බාහිර ආරම්මණයන්ගෙන් ගන්නා උපක්ලේශ කොහොමද ඇති වෙන්නේ? ඒ සත්වයාගේ මනසට උපක්ලේශ ඇති වෙන්නට හේතුව මොකක්ද කියලා වඩා ගැඹුරට මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් සමහර වෙලාවට අපට හිතෙන්නේ අනේ මට ඒ පුද්ගලයා ගැන ලොකු ඇලීමක් ඇති වෙනවා. මට තේරෙන්නේ මොකක් නිසාද මම මෙච්චර ඇලෙන්නේ කියලා. මොකක් නිසාද මම මෙච්චර බැඳෙන්නේ කියලා. මේක මට වළක්වා ගන්නත් බෑ. ඒ තනත්තා ගැන ඇති වෙන බැඳීම, ඇලීම අනිත් කවුරු කිව්වත් මට මේක අයින් කරගන්නටත් බෑ. මෙහෙම කියන ස්ත්‍රී පුරුෂයෝ අපට ලෝකේ හමු වෙනවා. ඇයි එහෙම ප්‍රකාශ කරන්නේ? ඇලෙන බව දැනෙනවා, බැඳෙන බව දැනෙනවා. නමුත් ඒ ඇලෙන්නට බැඳෙන්නට හේතුව කුමක්ද කියලා Tamanට වැටහෙන්නේ සමහරු ප්‍රකාශ කරන අපෝයි ওই මිනිස්සයා නම් මට පේන්න බෑ. ඇයි ඒ පේන්න බැරි කියලා ඇහුවොත් මම දන්නේ මට දැක්ක දවසේ ඉඳන්ම අප්පිරියයි. එතකොට හේතු මොනවද කියලා ඇහුවොත් එහෙම ගැටෙන්නට හේතුවක් ප්‍රකාශ කරන්නට තේරෙන්නේ නැහැ. නමුත් Tamanට දැනෙනවා යම් ආකාරයෙන් මනස ප්‍රතික්ෂේප කරනවා. මෙසේ ඇලෙන ගැටෙන ස්වභාවය අපට යම් පමණකට දැනුණත් කොහොමද ඒවා සිදු වෙන්නේ කියලා අපට දැනෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ගැඹුරින් දේශනා කරනවා ඇලීම් ගැටීම් වශයෙන් සත්වයාගේ මනස කෙලසෙන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය තුල තියෙන යම් යම් උස්පහත් ස්වභාවයන් මත ඒ ඒ පුද්ගලයා අරමුණු ගන්නා ආකාරය ඊළඟට තථාගතයන් වහන්සේගෙන් මේ මහාලී ලිච්ඡවි රජතුමා විමසනවා කතමෝ පන භන්තේ හේතු කතමෝ පච්චෝ සත්තානම් විසුද්ධිය කතං භන්තේ සහේතු පච්චයා සත්තා විසුද්ධ්‍යಂತಿ ස්වාමීනි ඔබ වහන්සේ දැන් ටික වේලාවකට පෙර සඳහන් කළා සත්වයා පිරිසුදු වෙන්නේ හේතුවක් ඇතුවමයි කියලා ඒ පිරිසුදු වෙන හේතු මොනවද? දැන් කෙලෙසෙන්නේ නම් මේවා ඇලෙන්නට බැඳෙන්නට කරුණු තියෙන නිසානේ. ඇලෙන්නට බැඳෙන්නට කරුණු තියෙන නිසා සත්වයා ඇලිලා බැඳිලා කෙලෙසෙනවා. එහෙනම් සත්වයා පිරිසුදු වෙන්නේ කොහොමද? ඉතින් ලෝකයේ තියෙන රූපය පුද්ගලයාට ඇලෙන්නටම හේතු වෙනවා වේදනාවන් ඇලෙන්නටම හේතු වෙනවා සංඛාරයන් ඒ වගේම සංඥා සංඛාර විඥාන සත්වයාට ඇලෙන්නටම හේතු වෙනවා නම් ඉතින් මේ සත්වයාට කවදාවත් මේකෙන් ගැලවීමක් හිටින්නේ නැහැනේ කවදාවත් සත්වයාට සිත පිරිසුදු කරගන්නට ක්‍රමයක් ලැබෙන්නේ නමුත් ඔබ වහන්සේ කියනවා ස්වාමීනි මේ සත්වයා පිරිසුදු වෙන්නේ හේතුවක් ඇතුවමයි කියලා. එහෙම වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලිච්ඡවි රජතුමනි මේ රූප ධර්මයන් හැම විටම සුව එළවන ආකාරයෙන්ම පහළ වෙනවා නම් සුවයෙහිම ගිලී පවතිනවා නම් සැපයෙහිම බැසගෙන පවතිනවා නම් හැමදාම සත්වය මෙහිම ඇලෙනවා. නමුත් එහෙමම තියෙන්නේ මේ රූප අතර දුක උපදවන දේවලුත් තියෙනවා. දුකෙහි බැසගත්තු ඒවත් තියෙනවා. දුකෙහි ගිලීගත්තු ආකාරයකුත් තියෙනවා. එකම රූපය තුල එක් ආකාරයකින් දකිනකොට සුවයලවන ගතියක් තියෙනවා. තවත් ආකාරයකින් දකිනකොට දුක ඇති කරන ගතියක් තියෙනවා. මේ දෙකම එකම රූපයේහි පවතිනවා. එය සුවේහි පමණක් ගිලී පවතිනවා කියන්නට බෑ. එය දුකෙහි පමණක් ගිලී පවතිනවා කියන්නට බෑ. කෙනෙකුට ප්‍රේමනාපාකාරයෙන් දකින්නට පුළුවන් ගතියකුත් මේ රූපේ තියෙනවා. කෙනෙකුට දුක උපදවන්නට හේතු වෙන ගතියකුත් මේ රූපේහි තියෙනවා. ලිච්ඡවි රජතුමනි මේ රූපේහි දුක උපදවන්නට හේතු වෙන යම් ලක්ෂණයක් යම් ගතියක් යම් ස්වභාවයක් පවතින නිසා මෙන්න මේ ලක්ෂණය ස්පර්ශ කරනකොට සත්වෝ කලකිරීමට දුකටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. එතකොට එපා වෙනවා. මේවා Tamanට අතහරින්නට ඕනේ කියලා හිතෙනවා. එපා වෙනකොට විඳින්න නැතුව ඉන්නවා. නිබ්බින්දති. Taman විඳින්නේ නැහැ ඊට පස්සේ. නිබ්බිදාය විරජ්‍යති. ඒ විඳින් නැති වෙනකොට ඒ පිළිබඳව තියෙන ඇල්ම තෘෂ්ණාව ටිකෙන් ටික අඩු වෙලා යනවා. නොවිඳිනකොට ඊළඟට ඒ විරජ්‍ය විරජ්‍යා විසුද්ධියාය සංවත්තතේ මේ නොඇලීම එහෙම නැත්නම් නොබැඳීම ඒ පුද්ගලයාගේ මනසේ කෙලසීම දුරු වෙන්නට මනස පවිත්‍ර වෙන්නට හේතු වෙනවා මෙන්න මේ විදිහට මේ රූප ධර්මයන්හි සුඛදායක ස්වභාවයක්ම පමණයි පමණක් නොවේ දුකෙහි පිහිටියා වූ දුක ඇති කරන්නා වූ දුක්ගෙන දෙන්නා වූ යම්කිසි ලක්ෂණයකුත් පවතිනවා ඒ ලක්ෂණය නිසා හැමදාම සත්වයින්ට ආස්වාදනීය විදිහෙන්ම මේ ලෝකය වින්දනය කරන්නට පුළුවන් කමක් විටින් විට කලින් කල මේ ස්වභාවයත් අත්විඳින්නට සිද්ධ වෙනවා අන්න ඒ විදිහට අත්විඳිනකොට ඒ සත්වයා ඒ ධර්මතාවයන් ගැන ඒ රූපය ගැන කලකිරෙනවා එපා වෙනවා නොවිඳ අතහරිනවා ඇල්ම දුරු කරනවා මෙසේ ඇල්ම දුරු කිරීමේ තනත්තාට නෛෂ්ක්‍රම්‍ය පිණිස කාමයන්ගෙන් බැහැර පිණිස මනස පිරිසුදු කිරීම පිණිස හේතු ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලිච්ඡවි රජතුමනි මේ වේදනාවන් අතරත් සුඛ වේදනා පමණක් නොවේ සෝමනස්ස වේදනා පමණක් නොවේ දුක්ඛ වේදනාත් පවතිනවා දුකෙහි පිහිටියා වූ ස්වභාවයකුත් මේ වේදනාවන් අතර පවතිනවා. එකම වේදනාවෙහි උනත් මේ දෙපැත්තම පවතිනවා. ඒ පවතින නිසා ඇතැම් අවස්ථාවක වේදනාව කෙරෙහි ඇලෙන්නා වූ සත්වයා ඇතැම් අවස්ථාවක ඒ වේදනාව පිළිබඳවම ගැටෙනවා. එකම කාරණය තුළ මේ දෙකම පවතිනවා. දැන් පින්නතුන් මෙහෙම හිතලා බලන්නකෝ අපි සෑහෙන වෙලාවක් හිටගෙන ඉන්නකොට අපට කකුල් කකියන්නට ගන්නවා තුනටිය කකියන්නට ගන්නවා ඇඟපත රිදෙන්නට ගන්නවා ටිකක් වාඩි වුණොත් නම් හොඳයි කියලා හිතෙනවා වාඩි වුණාට පස්සේ මහා සුවයක් දැනෙනවා දැන් වාඩි වීමෙන් සුඛ වේදනාව උපන්නා දැන් පැයක් විතර වාඩි වෙලා ඉන්නකොට මොකද වෙන්නේ ඒ වාඩි වෙලා ඉඳීමම මහ පීඩාවක් වෙනවා ඊට පස්සේ ආයෙ කකුල් කකියන්න ගන්නවා ආයෙ තුනටිය කකියන්න ගන්නවා ආයෙ ඇඟ අමාරු වෙන්නට ගන්නවා දැන් නම් පොඩ්ඩක් නැගිට්ටොත් නම් හොඳයි කියලා හිතෙනවා ඉතින් වාඩි වීම සුඛ වේදනාව ඇති කරනවා නම් ඇයි ටිකක් වෙලා යනකොට නලියන්නේ? ඇයි ටිකක් වෙලා යනකොට පීඩා වේදෙන්නේ? වාඩි වීම සුඛ වේදනාවක් නම් ඇයි සත්වයාට වාඩි වෙලාම ඉන්නට බැරි වෙන්නේ? ඇයි ඒ වෙනස් කරන්න ඕනේ වෙන්නේ? එහෙමනම් බුදුහාමුදුරෝ දේශනා කරනවා මහරජතුමනි මේ වේදනාවෙහි එක්තරා අවස්ථාවකදී සැපගෙන දෙන ස්වභාවයක් පවතිනවා. හැබැයි එයම යම් අවස්ථාවකදී දුකගෙන දෙන ආකාරයක් පවතිනවා. මේ වෙන වෙන වේදනාවක් නෙවෙයි. එකම සිද්ධිය එකම කාරණේ ගත්තා වුණත් ඇතැම් විටක සත්වයාට සැපගෙන දෙනවා ඇතැම් විටක දුක්ගෙන දෙනවා. අපි හිතමු දහඩිය වැగిනෙන වෙලාවක උණුසුම අධික වෙලාවක විදුලි පංකාවක් දාලා තියෙනකොට ඒ සිසිල් සුළඟ අපට මහත් වූ සුවයක් ගෙන දෙනවා. අපි හිතමු පරිසරය හොඳටම හීතල වෙලා තියෙන වෙලාවක ඒ වගේ හොඳට තදට විදුලි පංකාවක් ක්‍රියාත්මක කරලා තිබ්බොත් ඒක අපට සුඛ වේදනාවක් ඇති කරයි. සුඛ වේදනාවක් ඇති කරන්නේ ඒක මහා කටුක වේදනාවක් ඇති කරන්නේ. එහෙමනම් එකම කාරණය වුණත් රූප ධර්මයේ දැන් වායුව නැමැති රූපය එකම රූපය එකම වායෝ ධාතුව විටකදී අපට සුවය ඇති කරනවා විටකදී අපට දුක ඇති කරනවා ඒ වගේම වේදනාවත් ඒ විදිහයි යම් අවස්ථාවකදී අපට දැනෙන වේදනාව අපට සුවයගෙන දෙනවා සමහර වෙලාවට සිත කලකිරිලා එපා වෙලා ගැටිලා හැපිලා ඉන්නකොට ඒ වේදනාව වුණත් අපට අපහසුව දුක ඇති කරනවා අපි හිතමු Tamanගේ සුරතල් දරුවෙක් Taman ළඟට ඇවිල්ලා සුරතල් බස් කියලා ඇඟේ පතේ වෙලිලා කටයුතු කරනකොට මවට පියාට ඒක බොහොම ප්‍රියමනාප කාරණයක් සුඛ වේදනාවක් ඒ තුලින් උපදිනවා සෙනෙහසක් උපදිනවා. නමුත් Taman කාර්යාලයේ යම් ප්‍රශ්නයක් නිසා හෝ වෙනත් කාරණයක් නිසා හෝ ගැටිලා ඉන්නකොට හැපිලා ඉන්නකොට බිරිඳත් එක්කලා අඩදබර වෙලා ඉන්නකොට පොඩි දරුවා ඇවිල්ලා ප්‍රියමනාප බස් කියමින් ඇඟේ පතේ වෙලෙන්නට ගියොත් ඒ පිළිබඳව සොම්නස් සහගත හැඟීමක් ඇති විය හැකිද සමහර වෙලාවට ඇති වෙන්නට පුළුවන් සමහර වෙලාවට Tamanට නොමනාපයක් ඇති වෙන්නටත් පුළුවන් එකම කාරණේ අනිත් වෙලාවට අපට සොම්නස ඇති කරනවා ඇතැම් වෙලාවකට අපට දුම්නස ඇති කරනවා ඇයි එහෙම වෙන්නේ මේ දෙයාකාරම ಗುಣ ඉපදවීමේ ස්වභාවයක් මේ සංස්කාර ධර්මයන් තුල පවතිනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජතුමනි යම් කෙනෙකුට මේ වේදනාවන් අතර ඇතැම් අවස්ථාවක සුවගෙන දෙන සෝමනස්ස වේදනා සුඛ වේදනා පවතිනවාseම දෝමනස්ස වේදනා දුක්ඛ වේදනා පවතිනවා මේවා මතු වෙනකොට සත්‍යයට කලකිරෙනවා සත්‍යයට මේවා විඳින්නට එපා වෙනවා එපා වෙනකොට අතහරිනවා ඒ නිසා ඇල්ම දුරු වෙනවා මෙසේ ඇල්ම දුරු වෙන්න දුරු වෙන්න ටිකෙන් ටික එතනත්තාගේ තෘෂ්ණාව අඩු වෙලා මනසේ කෙලසීම පිරිසිදු වෙනවා මෙසේ සත්‍යයාගේ පවිත්‍රත්වයට හේතුව ජනිත වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරා ඊළඟට සංඥා සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. ඒවත් අපි ප්‍රියමනාප දේවල් වගේම අප්‍රිය දේවලුත් තියෙනවා. ඒ වගේම සංකාර, චේතනා, දැනීම් අපට ප්‍රියමනාප ආකාරයෙන් වගේම අප්‍රිය විදිහට ඇති වෙන දේවලුත් තියෙනවා. දැන් සමහර වෙලාවට කෙනෙක් පිළිබඳව ඇති වෙන තරහ. ওই මනුස්සයා මට මෙහෙම කළා, මෙහෙම කළා කියලා අපට හැඟෙන හැඟීම අපට තේරෙනවා මේක මහා කරදරයක්. සමහරු ඇවිත් කියනවා "හාමුදුරනේ මගේ මනසට මේ නොමනාපේ තරහ ඇති වෙනවා මට තේරෙනවා ඒක හොඳ නැහැ කියලා. ඒකෙන් මට මහා පීඩාවක්. හැබැයි මට නවත්ත ගන්න බෑ ඒක. කොච්චර හරි ඒකම හිතට එනවා. දැන් මොකද වෙන්නේ? Tamanටම තේරෙනවා මේ මනසේ ඇතිවෙන චේතනා මේ මනෝභාවයන් Tamanට පීඩාකාරී කියලා. නමුත් නවත්ත ගන්න බෑ. ඒක ඒකම මතුවෙනකොට Tamanටම එපා වෙනවා. තමන්ටම මහ වෙහසක් දැනෙන්නට ගන්නවා. එතකොට සමහර සංස්කාර ධර්ම අපට දුක ඇති කරනවා මේ ආකාරයට. ඒ නිසා සත්වයාෙහි කලකිරෙනවා සත්වයා නොවිඳ අතහරිනවා සත්වයාට ඒ වයින් මිදෙන්නට ඒ වයින් ඉවත් වෙන්නට අවශ්‍යතාවයක් මතුවෙනවා. මෙසේ සත්වයාගේ පවිත්‍රත්වයට මඟ සැලසෙනවා. ඊළඟට විඥානය. විඥානය කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් මේ ලෝකය මේ ඉන්ද්‍රයන් හරහා අරමුණු කිරීම, හඳුනා ගැනීම. ඇසින් ලෝකය අරමුණු කරනකොට ප්‍රියමනාප ආකාරයේ සංඥාත් පහළ වෙනවා විඥානත් පහළ වෙනවා අප්‍රේමනාපාකාරයේ විඥානත් පහළ වෙනවා සෝත ගාන જીවහා කාය ආදී වශයෙන් ඇති වෙන විඥාන වගේම මනෝ විඥානයන් අපට අප්‍රියමනාප ආකාරයෙන් මතුවෙන්නට පුළුවන් අප්‍රිය බව ඇති කරන්නට චක්කු විඥාන සෝත විඥාන ආදී උපේක්ඛා සහගතවයි පහළ වෙන්නේ. නමුත් උපේක්ඛා සහගතව පහළ වුණාට දෙවනුව දුම්නස ඇති කරන්න, දුක ඇති කරන්නට ඒවා හේතු වෙනවා. මනෝවිඥාන දෝමනස්ස සෝමනස්ස ආදී වශයෙන් ගොඩ නැගෙන්නට පුළුවන්. මේ කවර ආකාරයකින් පහළ වුණත් විඥානයත් සතුට උපදවන්නට ඇලෙන්නට වගේම දුම්නස දුක ඇති කරන්නට හේතු වෙන ඒවාත් තියෙනවා. ඒ නිසා මහරජතුමනි මේ කාරණය නිසා සත්වයා නොඇලී නොබැඳී මනසින් බැහැර වෙන්නට ඉවත් වෙන්නට එයම හේතුවක් වෙනවයි කියලා පැහැදිලි කළා. දැන් අපිට මේ සූත්‍ර ධර්මයෙන් මතු කරගන්නට ඉතා වටිනා කාරණයක් තියෙනවා. ඒ කුමක්ද? මේ සංස්කාර ධර්මයන්ගේ මේ නාම රූප ධර්මයන්ගේ මෙබඳු අංශ දෙකක් පවතිනවා. මොනවද? ඇලෙන්නට සුදුසු පැත්තකුත් පවතිනවා. කලකිරෙන්නට අතහරින්නට සුදුසු පැත්තකුත් පවතිනවා. එහෙමනම් සත්වයාට ඇලෙන්නට සුදුසු පැත්තම සියලු කල්හි ලැබෙනවා නම් සත්වෝ කැමතියි. අපි ප්‍රියමනාප වෙන්නේ, අපි වඩා කැමති වෙන්නේ අකමැති දේවල් ලැබෙනකොට නෙමෙයි, දුක් සහිත දේවල් ලැබෙනකොට නෙමෙයි, කටුක දේවල් ලැබෙනකොට නෙමෙයි, අපි කැමති දේවල් ලැබෙනකොට. අපි කැමති වෙන්නේ කොහොමද? අපට ඇලෙන්නට, බැඳෙන්නට සුදුසු විදිහේ දේවල් ලැබෙනකොට. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඇලෙන්නට බැඳෙන්නට සුදුසු ආකාරයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥානයන් ලැබෙන තාක්කල් මොකද වෙන්නේ? සත්වයා ඇලෙනවා, බැඳෙනවා, කෙලසෙනවා, විනාශ ඒ සසර අගතිය පිණිස හේතු වෙනවා, විනාශය පිණිස හේතු වෙනවා. අපි දුක් විඳින්නට කැමති නැහැ. රූපය අපි අකමැති විදිහට ලැබෙනවට අපි කැමති නැහැ. වේදනාවන් අපි අකමැති විදිහට ලැබෙනවට කැමති නැහැ. සංඥා සංඛාර විඥානයන් අපි අකමැති විදිහට ලැබෙනවට අපි කැමති නැහැ. හැබැයි කැමති නැති වුණත් අකමැති විදිහට ලැබීම නිසා තමයි අපට ඒවයි පාවෙන්නේ. අකමැති විදිහට ලැබෙන නිසා තමයි අපි ඒවාහි ඇලීම දුරු කරන්නේ. අකමැති විදිහට ලැබෙන නිසා තමයි දුක පිණිස හේතු වෙන නිසා තමයි මේවා අතහරින්නට ඕනේ මේවායින් වෙන් වෙන්නට ඕනේ විමුක්ත වෙන්නට ඕනේ කියලා යම් සංකල්පනාවක් මිනිස් සිත් සතන් තුල මේ සත්ත්ව సంతානය තුල පහළ වෙන්නේම දුක පිණිස හේතු වෙන මේ සංඛාර ධර්මයන් නිසාමයි දුක පිණිස හේතු වෙන පංචස්කන්ධ ධර්මයන් නිසාමයි පුද්ගලයාට මේ විසුද්ධිය පිණිස මං තැනෙන්නේ. එනිසායි අපි බොහෝ අවස්ථාවල ධර්ම දේශනාවන්හිදී සිහිපත් කරන්නේ මිනිස්සුන්ට සැප විඳින්නට ඉඩ ලැබෙන එක නම් හොඳයි. හැබැයි විටින් විට හරි දුක ලැබෙන එක ඊටත් වැඩිය හොඳයි. ඇයි විටින් විටවත් දුක ලැබුණේ නැතිනම් කවමදාහකවත් සත්වයා දුකින් එතර වෙන්නට සිතුවිල්ලක්වත් පහළ කරන්නේ නැහැ පින්නතුනි. එහිම ඇලි ඇලි එහිම බැඳි බැඳි පවතිනවා විනා කවදාවත් මේ වයින් බැහැර වෙන්නට හිතන්නේ අපි අකමැති විදිහට සිදු වෙනකොට බලාපොරොත්තු කඩ වෙනකොට අපිට ඕන් නැති හැටියට දේවල් සිද්ධ වෙනකොට ඒ වගේම අපේ මනස ගැටෙන හැටියට දුම්නස ඇති වෙන හැටියට දේවල් සිද්ධ වෙනකොට අපට හිතෙනවා පොයි මේවා කරලා වැඩක් නැහැ. කොච්චර කළත් වැඩක් නැහැ. කාටද කරන්නේ? කොහොම කළත් නිකන් සිත් ඇවුලක් විතරයි. මොනවා කළත් අවසානයේ නිකන් චිත්ත පීඩාවක් විතරයි. අල්ලලා දාලා නිකන් ඉන්නවා. මෙන්න මේවෙන් ඇති වැඩක් නැහැ. මෙහෙම නිකමට හරි අපට හිතිලා ටිකෙන් ටික හරි දේවල් වලින් බැහැර වෙන්නේ ඒවා හිතියන අර කටුක දායක දුක් උපදවන ස්වභාවය නිසාමයි. එනිසායි අපි නිතර සඳහන් කරන්නේ අත්දැකීම තුළින්ම අපේ ජීවිතය තුළ වුණත් අපි ලැබපු අත්දැකීම් බොහෝ අවස්ථාවල අපි පැහැදිලි කරලා තියෙනවා ජීවිතේ මම කැමති හැටියටම දේවල් වෙන්නට ඕනේ කියලා හිතපු කාලෙකුත් තිබුණා. හැබැයි කටුක දේවල් අකමැති දේවල් ලැබෙන්න ලැබෙන්න තමයි අපටත් වැටහෙන්නට ගත්තේ. ඒ අකමැති දේවල් ලැබීම නිසාමයි ටික ටික හරි අපේ මනස වැඩිලා තියෙන්නේ. ඒ දුක උපදින්නේ කොහොමද කියලා හොයන්නට විමසන්නට පුරුදු වෙලා තියෙනවා. ඒවා ඇතිවෙන හේතු හොයන්නට උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම ඒ හේතු වෙනස් කරන්නට ඕන කියලා වෙහෙසගෙන තියෙනවා. ඒවා වෙනස් කරන්නට ටිකෙන් ටික හරි පිළිපැදලා තියෙනවා. මෙසේ දුක දුකට හේතුව විමුක්තිය ඒ සඳහා මඟ කියන මේ චතුරාර්ය සත්‍යම ටික ටික හරි පුහුණු කරන්නේ කටුක අත්දැකීම් ලැබෙනකොට පමණයි. එහෙමනම් පින්නතුනේ ඒ කටුක බව කියන එක ස්වභාවිකව ලැබෙන ආකාරයකුත් තියෙනවා. අපි උත්සාහයෙන් ප්‍රඥාවෙන් මතු කරගත යුතු ආකාරයකුත් තියෙනවා. අපට ස්වභාවයෙන්ම කටුක වශයෙන් රූපය කටුක වශයෙන් වේදනාව කටුක වශයෙන් සංඥා සංඛාර විඥාන අපි අකමැති විදිහටම ඍජුව ලැබෙන අවස්ථාවක් තියෙනවා. දැන් දකින්නට අකමැති අය දකින්නට ලැබෙනවා. අසුචි ගොඩක් දැක්කොත් ඒ වගේම මල මුත්‍ර දකින්නට ලැබුණොත් අපි කැමති නැහැ. අන්න අකමැති ආකාරයෙන්ම දකින්නට ලැබෙනවා. ඊළඟට වේදනාවන් දුක්ඛ වේදනාවන්, දෝමනස්ස වේදනාවන් ඍජුවම අපි ඒවා විඳින්නට කැමති ඊළඟට සංඥාවන් අපි අකමැති පුද්ගලයෙක්ගේ සටහන් අපේ මනසට ආවොත් ඒ වගේම චේතනාවන් අකමැති විදිහට આવොත් විඥානයන් අකමැති විදිහට આવොත් ඍජුවම අපි ගැටෙනවා. හැබැයි ඔය ඍජුවම අපි අකමැති වෙන දේවල් වගේම අපි කැමති වෙන දේවල් ගැන උනත් ඕනනම් අපට නොයල්ම ඇති වෙන හැටියට ප්‍රඥාවෙන් දකින්නට පුළුවන්. අන්න ඒක තමයි අසුභ භාවනාවයි පිළිකුල් භාවනාවයි ඒ වගේම විදර්ශනා භාවනාවයි කියලා මේ ශාසනය ඉගැන්වෙන්නේ අපට මේ ප්‍රියමනාප දේ තුලත් අපට නොයැලෙන ආකාරයෙන් මනස නිදහස් වෙන ආකාරයෙන් සිතන්නට පුළුවන් මේ කෙස් ටික මේ ලොම් ටික මේ දත් ටික දැන් කෙස් ටික හිසේ තියනකොට අපි බොහෝම ප්‍රියමනාපයි කෙස් ටිකට. හැබැයි ඒ කෙස් ගහක්ම බත් පිඟානේ තියනකොට අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇයි මේ ප්‍රියමනාප කෙස්මනේ? දත් ටික කටේ තියනකොට ඒ කටය අපි පාවිච්චි කරනවා, කෑම කනවා, ඔක්කොම කරනවා. බොහොම ප්‍රියමනාපයි. අපි කණ්ණාඩියෙන් බලනවා, අතපත ගන්නවා කිසිම ගැටලුවක් නැහැ. ඒ දතක්ම බත් එකේ තියනකොට බත් පිඟානේ කොනක තියාගත්තොත් මගේම දත වුණත් මට ඒක අප්‍රියයි. නියපොත්ත අතේ තියෙනකොට ඒක මට ප්‍රියමනාපයි. ඒකම අපට බතක ව්‍යංජනයක තිබුණොත් අපට එයම අප්‍රියයි. එයි මේ. එහෙමනම් මේ අපි ඇලුම් කරන දේවල් තුලත් දැන් ඍජුවම අපේ මනසට අප්‍රිය දේවල් වෙනම තියෙනවා. හැබැයි ප්‍රියයි කියන දේවල් උනත් පොඩ්ඩක් ස්ථානේ මාරු කරලා බැලුවොත් අපට තේරෙනවා එහි ඇති ප්‍රියමනාප බවක් නැහැ. පොඩ්ඩක් තන වෙනස් කරලා බලපු ගමන් අපට තේරෙනවා අවස්ථාව වෙනස් කරලා බලපු තම ගමන් අපට තේරෙනවා ඒකෙත් ඇති ප්‍රියමනාප බවක් නැහැ. මෙන්න මේ සංස්කාර ධර්මයන්ගේ මේ ශාරීරික කොටස්වල මේ පවතින අවස්ථාව වෙනස් කරලා මේ මේ ආකාරයෙන් මේවාෙහි අපවිත්‍රතාවය දකින්නට උත්සාහ කරනකොට අපට පෙනෙන්නට ගන්නවා මේ පංචස්කන්ධය තුල මේ රූපය තුල ඇලෙන්නට මොකවත්ම නැහැ නේද කියලා. ඒ නිසා ලැබෙන කටුක අවස්ථාවලින් අපට ප්‍රඥාව අවදි කරගෙන සංස්කාර ධර්මයන්හි නොයල්ම දියුණු කරගන්නත් පුළුවන් ඕනනම් අපට ප්‍රඥාවෙන් මෙනෙහි කරලා මේ නාම රූප ධර්මයන්හි තියෙන ඇල්ම ටිකෙන් ටික දුරු කරගන්නටත් පුළුවන් නුවණැත්තෝ එසේ උත්සාහයෙන් ප්‍රඥාවෙන් ඒ කටයුත්ත කරන්නට උත්සාහවත් වෙනවා ඊළඟට අසුභ භාවනාවයි කියන්නේ මේ හොඳට ප්‍රියමනාපව තියෙන දේ උනත් සුබවාදීව නෙවෙයි එහි ගතයුත්තක් නැහැ කියලා දකින්නට පුරුදු වෙනවා. කොහොමද? මේවා අනිත්‍ය නිසා මෙහි ඇති තේරුමක් නැහැ. මේවා දුක උපදවන නිසා මෙහි ඇති තේරුමක් නැහැ. මේවා මගේ කැමැත්තට අනුව පවතින්නේ නැති නිසා මේවැෙහි ගත යුත්තක් නැහැ කියලා අපි දකින්නට පුරුදු වෙනකොට ඒකට කියනවා අසුබ භාවනාවයි කියලා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මේ සංස්කාර ධර්මයන් නැවත නැවත පරිවර්තනය වෙන නිසා මේවැ සුභවාදීව ගන්නට දෙයක් නැහැ කියලා නුවණින් දකිනකොට ඕනෑම ප්‍රියමනාප දෙයක අසුභ පැත්ත අපට දකින්නට පුළුවන්. මේක නිකම් මනස රවට්ටා ගන්න කරන වැඩක් නෙමෙයි. මේක තමයි යථාර්ථය. ඊළඟට විදර්ශනාව කියලත් අපි කරන්නේ හේතුව ඵලය ත්‍රිලක්ෂණය නැවත නැවත බෙද බෙදා වෙන් කර කර බලනවා මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය. මෙසේ විදර්ශනා වශයෙන් මේ නාම රූප ධර්ම මේ පංචස්කන්ධය බෙද බෙදා දකිනකොට අපට පේනවා ඇත්තටම ඇලෙන්නට යමක් තිබුණා වුණත් එහිත් ඇලිය යුත්තක් නැහැ කියන බව අපට ප්‍රකට වෙන්න ගන්නවා. ඒ නිසා මේ ලෝකයේ තුල පවතින නාම රූප ධර්මයන්හි මෙන්න මේ ධර්මතාවයේ ඇලෙන්නටමයි හේතු වෙන්නේ මේක නිසාමයි මගේ මනස කෙලසෙන්නේ කියලා කෙනෙකුට ඒකාන්තිකව කියන්න පුළුවන්ද කියන්න බෑ ඇලෙන්නට හේතු වෙන දේම තව පැත්තක් තියෙනවා අතහරින්නට හේතු ඒ නිසා තමයි මිනිසුන් ඊටාම ප්‍රියමනාපව මට මේ විවාහය කරගන්නටම ඕනෑ කියලා ඇලීමෙන් බැඳීමෙන් විවාහ වෙනවා. කාලයකදී මට වෙන් කරගන්නටම ඕනෑ කියලා වෙන් කරන්න උත්සාහ කරනවා. ඇයි ඒ හැම කාරණයක් තුලම ඇලෙන්නට සුදුසු පැත්තකුත් තියෙනවා. ඒ වගේම දුරස් වෙන්නට හේතු වෙන කරුණුත් තියෙනවා. ස්ත්‍රියකට පුරුෂයාගේ රූපය ඇලෙන්නට හේතු වෙන කාරණයක්. පුරුෂයාට ස්ත්‍රියගේ රූපය ඇලෙන්නට හේතු වෙන කාරණයක්. හැබැයි නුවණින් දැක්කොත් ස්ත්‍රියට පුරුෂ රූපයත් පුරුෂයාට ස්ත්‍රී රූපයත් ඕනනම් විරාගය සඳහා කාරණයක් කරගන්නටත් පුළුවන්. ඒ නිසා මේ ස්ත්‍රී රූපය තමයි මගේ මනසේ රාගය ඇති කළේ මේ පුරුෂ රූපය තමයි මගේ මනසේ රාගය ඇති කළේ ලෝකයා තමයි මගේ මනස කිලිටි කළේ මගේ මනස අඳුරු කළේ කියලා අපට ලෝකෙට චෝදනා කරන්න බෑ ලෝකයේහි දේවල් එක්තරා ප්‍රමාණයකින් අපේ මනස ඇලෙන්න බැඳෙන්න හේතු වෙනවා හැබැයි එහිම පවතිනවා නුවණින් දැක්කොත් අපේ මනස නිදහස් කරගන්නට පුළුවන් පැත්තකුත් ඒ නිසානේ අර සිතුල් පව්වේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ දීර්ඝ කාලයක් අට්ටික සංඥාව වැඩුවා. මේ කයට සැකිල්ලක් කියලා. දිනක් උන්වහන්සේ සිතුල් පව්වේ ඉඳලා අනුරාධපුරයට උදේ පාන්දර වඩිනකොට අනුරාධපුරයේ පැත්තේ හිටපු තරුණ කාන්තාවක් බිරිඳත් සමග ගැටිලා තරහ වෙලා සැමියත් එක්කලා ගැටිලා තරහ වෙලා මේ කාන්තාව මව්පියන්ගේ නිවසට යන්න උදේ පාන්දර පිටත් වුණා. ස්වාමියාත් එක්කලා ගැටිලා ඉන්න නිසා මේ සංසුන් ඉන්ද්‍රිය ඇති භික්ෂුන් වහන්සේ දැක්ක ගමන් මේ කාන්තාවට අර හාමුදුරුවෝ ගැන රාගී සිතක් ඇති වුණා. ඒ තමන්ගේ ස්වාමියා ගැන ගැටිලා ඉන්න නිසා. ඒ නිසා මේ කාන්තාව හාමුදුරුවෝ දිහා බැලලා සරාගී විදිහට hina වුණා. ඒ hina වෙච්ච hinaව වෙනත් කෙනෙක් දැක්කනම් රාගය උපදින්නට හේතු වෙන කාරණයක්. මනස චංචල කරන්නට හේතු වෙන කාරණයක්. එහෙමනම් ඒ ස්ත්‍රී රූපය තුල ඒ සරාගී සිනහව තුල ඇලෙන්නට බැඳෙන්නට මනස කැළඹෙන්නට හේතු වෙන ඕනෑතරම් ලක්ෂණ තිබුණා. හැබැයි මේ හාමුදුරුවෝ එකවරම දත් ටික දකිනකොටම මේ කය ඇටසැකිල්ලක් නේද කියලා දිගු කලක් පුහුණු කරපු අට්ටික සංඥාව මතු කරගත්තා. මතු කරගන්නකොටම අර ඇලෙන්නට බැඳෙන්නට හේතු වෙන සරාගී සිනහවක් සහිත මේ සුරූපී කාන්තාව තුළින් උන්වහන්සේ දැක්කේ විතරාගී බව. ඒ නිසා උන්වහන්සේට පුළුවන් වුණා ඇලීම් ගැටීම් දුරු කරලා අනාගාමී භාවයට පත් වෙන්නට.